නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනිය වැඩ සිටිනේ <coughs> කවුරුනේ බුදු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම ශෝකාවන් පිළිසගෙන අවසරයි අපි භාවනා කරන පූර්ණකාරීනව භාවනා කරන පිරිසක් වශයෙන් නිස්සරණ වනේ පවත්වාගෙන යන මේ වැඩ පිළිවෙලට තම තමන්ගේ අත්දැකීම් වලට පිටුවහලක් ලැබෙන විදියට මූල ධර්ම සම්බන්ධ කිරීමත් තවත් පැත්තකින් කියනවා නම් මූල ධර්මයේ සහ අධ්‍යක්ීම් දෙක සමබර කිරීම සඳහාත් අවශ්‍ය කරන විපස්සනා ධර්ම දේශනා මාලාවක් අපි සතියකට වරක් පවත්වනවා. මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන වශයෙන් මේ භාවනාවට අදාළ වෙන මූලික අදහසක් වෙන අප්‍රමාදයේ දිගේ මේ වෙනකොටත් අපි ධර්ම දේශනා කීපයක් පවත්වමින් යෝගාවචරයේ තුල නැත්නම් යෝගාවචරයාගේ භාවනාව ඉදිරියට ඇදෙන අවස්ථාවේ මේ අප්‍රමාදය දියුණු වෙන හැටි වැදෙන හැටි පරිණාමයටපත් වෙන හැටි ක්‍රමානුකූලව සාකච්ඡා කරමින් ආවා ඒ එනකොට මේ අප්‍රමාදය සීල විසුද්ධිය ඇතිකරන්ට උදව් කරන ආකාරය ඒ වාගේම චිත්ත විසුද්ධිය ඇතිකරන්ට උදව් කරන ආකාරය සාකච්ඡා කරන්න යෙදෙනවා. ඊට පස්සේ ඒ යම් යෝගාවචරයේ තමන් තුල තහවුරු කරගත්තා වූ සීල විසුද්ධියක් ඇතුව තමන් තුල තහවුරු කරගත්තා වූ චිත්ත විසුද්ධියක් ඇතුව ඒ කියන්නේ තවත් පැත්තකින් කියනවා නම් ඕලාරික ප්‍රමාණී අප්‍රමාදය මධ්‍යම ප්‍රමාණී අප්‍රමාදය කියන මේ අවස්ථා දෙකම ජයගත්තා නම් ඊට පස්සේ විශේෂ ප්‍රයත්නයක් විශේෂ උනන්දුවක් විශේෂ සංයමයක් පැවැත්විය යුතු වෙනවා ඒ මතු මත්තේ දිට්ඨිය නැත්නම් ඥානය නැත්නම් සම්මා දිට්ඨිය දිනු කිරීමේ වැඩ පිළිවෙල ඒ අවස්ථාවටපත් වෙන්නේ යෝගාවචර ජීවිතයක බොහොම කලාතුරකින්. බොහෝ පිරිසකකින් සුළු පිරිසකට තමයි මේ ධර්මෙත්ම අප්‍රමාදීතාම සියුම් වෙනකන් අප්‍රමාදීතාම ගැඹුරු වෙනකන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද විවිධ ආකාර මැනීම් කිරීම අනුව ආසාවල් පරමාර්ථ කෙටි ඒවා තියෙනවනම් කෙටි ආසාවල් තියෙනවනම් මේ තරම් ගැඹුරකට යන්න කලින් ඒ අත්තට භාවනාව එක්කෝ දුෂ්කර වෙනවා එක්කෝ එපා වෙනවා එක්කෝ නීරස වෙනවා ඒ නිසා අතහරින්න සිද්ධ වෙනවා. නමුත් ඊ타මත්මේ උනන්දු වෙන විදිහකට කියනවා නම් නොසලෙන විදිහේ සංවේගයක් සහිත යෝගාවචරයේ පුතේ නිසි උපදේශ නිසි කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳ පිරිස ලැබෙනවා නම් මේ විදිහට සීලයක් ඇති කරගත්ත සීලයක් නොබින්දී නොකැඩී දිගට අප්‍රමාදීව රැක ගන්න පුළුවන් වෙනවා. ඒ මතු මැත්තේ සමාධියත් දිගට පවත්වන්න පුළුවන්. මේ පවත්වමින් ගත කරනකොට නිසි උපදේශය ලැබුණොත් එහෙම නැත්නම් කලින් තිබුණටත් වඩා ඊටාම තද සංවරයකින් ඊ타ත්ම තද ගෞරවයකින් දෙන උපදෙස් පිළිපදිනවන එතෙන් පටන් මේ ඥානය මුහු කරන්ට දියුණු වෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවනම් සම්මාදිට්ඨිය ඍජු වෙන්න පටන් ගන්නවා. මේක විසුද්ධි ඥාන කතාවේ දිට්ඨි විසුද්ධිය වශයෙන් සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ දිට්ඨි විසුද්ධිය විපස්සනා ඥාන පෙළගස්සනකොට නාම රූප පරිච්ඡේද ඥානයේ පච්චය පරිග්‍රහ ඥානයේ සම්මස්සන ඥානයේ ආදී පූර්ව භාග විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේ කියන්නේ මූලික ඥානයන් මෙන්න විදිහට කියනවා නම් නම වශයෙන් කියනවා නම් නාම රූප පරිච්ඡේද ඥානය විශේෂයෙන්ම සමතයක් ඇති කරගෙන සුද්ධ ධර්මයක් හෝ නැත්නම් විපස්සනාවෙම පහළ වෙන්නා වූ ක්ෂණික සමාධියක් පහළ කරගත්ත යෝගාවචරයට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන එක අපි පසුගිය ධර්ම දේශනාවේදී සෑහෙන දුරට මතු කරගන්න යෙදුණා. යන්නේ සුද්ධ සමත භාවනා කරන පිරිසක් වෙනවනම් ඒ පිරිසට මේ ධර්ම දේශනාව සුතමේ ඥානයට හේතු වෙනවා. යම් පිරිසක් මේ වෙනකොටත් විපස්සනාන වඩනවා නම් විපස්සනාන කූලව භාවනාව ගෙනියනවා නම් ඒ අත්තන්ට ඊට වඩා සමීප තොරතුරු රාශියක් මේ ධර්ම දේශනාව ඉදිරිපත් වෙනවා. කොහොම නමුත් භාවනා කරන පිරිසකට අදාළ කොයි පැත්තෙන් බැලුවත් අදාළ ධර්ම කොටසක්. මේ නිසා එදා ඉදිරිපත් කරගත්ත ඒ නාම රූප පරිච්ඡේද ඥානය යෝගාවචරයේ අත්දැකීම් තුල විකාශනය වෙලා යන ආකාරය දිගට අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එදා අපි මුලින් මතක් කරගත්තා යෝගාවචරයා තමන්ගේ සීලය ආවර්ජනය කරලා පූර්ව කෘත්‍ය හමාර කරලා පරියන්කේ වාඩි වෙලා තමන් කල්යාණ මිත්‍රෙක් සමග කර්මස්ථානචාරිවරයෙක් සමග එකඟ වුණා වූ මූල කර්මස්ථානියට හිත යොදාගෙන කර්මස්ථානයේ අනුව මානසිකාරයේ පවත්වනවා නම් විපස්සනා අනුකූලව ඒ යෝගාවචරයට පෙර භාවනා වූ නිසා සුළු වේලාවක් ඇතුළත මේ අරමුණක් හිතක් දෙක එකිනෙකට මූණ දාලා එකිනෙක සමාන්තරව ගමන් කරන අවස්ථාවකටපත් කරගන්න පුළුවන්. මේක විපස්සනාවේදී සඳහන් කරන්නේ කණික සමාධිය වශයෙන්. කනමත්ත තితి සමාධිය මෙන්න මේ විදිහේ සමාධියක් ඇති කරගත්තට පස්සේ යෝගාවචරය ඒ බව වටහා ගන්නවා. දැන් අරමුණට හිත මූණට මූණ දාලා කියනවා. ඒ වාගේම මේ මූණට මූණ දාලා සිටින කාලය දික්වෙන්න දික්වෙන්න අරමුණට හිත නංවන්ට මෙතුවාගත් ප්‍රයත්නය දැන් පහසුවක් දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අරමුණත් හිතත් වඩ වඩාත් ආශ්‍රය කරන නිසා අරමුණෙන් එපිටට නැත්නම් අරමුණෙන් පිටතට හිත යන හිත යන ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී දැන් තමා තුළ ක්ෂණික වශයෙන් මේ ස්වභාවික අරමුණ මත හිත පිහිටලා ඒ මත සමාහිත බව එකඟකමක් යාලුකමක් ආශ්‍රයක් පටන් ගත්ත බව යෝගාවචරය තීරුම් අරගෙන මින් ඉදිරියට මේ අරමුණ මතම මේ මෙනෙහි කරන හිතේම ඇත්ත ඇති හැටියට දැක ගැනීම සඳහා මුළු අරමුණම දැකගන්නෙමි කියන නැත්නම් හාත්පස අල්ලාගන්නෙමි කියන විශේෂ උනන්දුවකින් අරමුණට හිත නැංවීම කරන්න ඕනේ වෙන විදිහකට කියනවා නම් අරමුණට වඩා හොඳින් එල්ල කරන්න ඕනේ මෙන්න මේ විදිහට අරමුණ පළවෙනි අවස්ථාවේදී දකින්නකොට අරමුණේ ප්‍රකටම මොනට අල්ලගන්න. තව දවටත් තව තවත් දිගින් දිගටම අරමුණ මතම හිත නගිනකොට අරමුණ ආශ්‍රය කරනකොට කරනකොට ඒ ප්‍රකටව පේන මුනත සමගම තවත් තියෙන අංගෝපාංග අරමුණේ සියල්ලම දැක ගන්නාසුළු විදිහට හිත අරමුණ පැතිරී යන විදිහට ආත්පස දැක ගන්නා විදිහට මානසිකාරයේ පැවැත්වීම නිසා අර මුනේ හැංගිච්ච දෙයක් නැහැ. නොදැක්ක දෙයක් නැහැ. නොපවතින දැකපු නැති ආකාරයක් නැහැ කියන විදිහට ආත්පස අල්ලා ගන්න ස්වරූපය. මේක ධාතු ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කරලා ඉදිරිපත් කරනවනේ බොහෝ විච්චේ භාවනාවක් පටන් අර ගන්නකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥානය නිසා මේ සත්ත්ව ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ මේ ධාතු ප්‍රකට වෙන ආකාර වලින් ඉස්සෙල්ලාම ප්‍රකට වෙන්නේ වායෝ ධාතුව භව තේරුම් අරගෙන මෙන්න මේ වායෝ ධාතුව ප්‍රකට වෙන ආකාරයේ අරමුණක් තමයි ආනාපානයේ වශයෙන් එහෙම නැත්නම් පසු කාලීනව ඉදිරිපත් කරමින් පින්වීම හැකලින් වශයෙන් යෝගාවචරයට අනුමත කරා මේ ආස්වාස් ප්‍රස්වාසයේ එහෙම නැත්නම් කිඹීම හැකිලිම විපස්සනා වශයෙන් නැත්නම් ස්වභාවික අරමුණු වශයෙන් බලනකොට බොහෝ විට නැත්නම් වැඩි වශයෙන් යෝගාවචරයට මේ වායෝ ධාතුවේ ක්‍රියා ශක්තිය චලනය මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා ප්‍රකට වෙනවා. අපි මේකට කියනවා වාය අරමුණේ පළවෙනි මුනට වඩාම ප්‍රකටව පේන දේ. මෙන්න මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය දැකගත්තට පස්සේ දැන් යෝගාවචරයට විශ්වාසයි නම් අරමුණයි හිතයි දිගටම ආශ්‍රේ පවතිනවා අරමුණේ යත්තා වූ චලන ගති තද වෙන තෙරපෙන ගති දැන් Tamanට වැටෙනවා සමහර විටක පඨවි ධාතුවේ ස්වરૂප මතුවෙන්න ඉඩ තියෙනවා තද ගතිය හැලු ගතිය තවත් සමහර විටක තේජෝ ධාතුව වශයෙන් උණුසුම සිසිල මතුවෙන්න ඉඩ තියෙනවා තවත් සමහර විටක ආපෝ ධාතුව වශයෙන් වැగిරෙන බව පිදු කරන බව මතුවෙන්න ඉඩ තියෙනවා නමුත් මූලධර්ම පැත්තෙන් ඉදිරිපත් කරන නම් බහුලව පේන්නේ බහුලව දැක ගන්න පුළුවන් වෙන්නේ බොහෝ යෝගාවචරයනට මේ වායෝ ධාතුව. නමුත් යෝගාවචරයා මේ ධර්ම දේශනා මාර්ගයෙන් හෝ සාකච්ඡා මාර්ගයෙන් හෝ පොතපතින් හෝ දැනගෙන තියෙනවා නම් පිළිගන්නවා නම් මේ එක ධාතුවකට තනිව ඉඳ බෑ. මේ හතර සමූහයක් විදිහටයි කටයුතු කරන්නේ. නමුත් මේ හතර දෙනාගේ කණ්ඩායම එනකොට ඒ පෙළේ මුලින්ම පැමිණෙන්නේ සමහර විටක වායෝ ධාතුව වෙන්න ඇති. එහෙමනම් පිම්බීම පේන්නේ චලනයක් විදිහට. තදවීමක් විදිහට, තෙරපීමක් විදිහට, දරණ සුළුකමක් විදිහට. සමහර විටක මේ හතර දෙනාගේ එකමුතුව සම්බන්ධය වෙනස් වෙනවා. ඉස්සල්ලාම ඉන්නේ පටවි වෙන්න පුළුවන්. එහෙමනම් පිම්බීම පේන්නේ තදවීමක් විදිහට, තෙර බරකමක් පඨවි ධාතු ප්‍රකට වුණා නම් බර භාවයක් සහැල්ලු භාවයක් විදිහට. මෙන්න මේ විදිහට පළමුවෙන්ම දැක ගන්න ප්‍රකටවම දැක ගන්න ස්වરૂපයේ දැකලා නතර නොවි. මේ හොඳට බැලුවොත් සැලකිල්ලෙන් බැලුවොත් හොඳ අවධානය යොමු කරලා බැලුවොත් එල්ල කරලා බැලුවොත් මේ හතර දෙනාගේම මායාවල් මේ බිඳීම තුළ මේ ආස්වාසය තුල පවතිනවා මේ දේ දැක ගන්නා සුළු සුවිධියට පරිග්‍රහ කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ මේ පරිග්‍රහ හත්පසින් අල්ලා ගන්නා සුළු ස්වરૂපේට මුලින්ම පේන චලනය දැකිදිම විස්තර දැක ගන්නා සුළුව නැත්නම් මුලින්ම පේන තදකම දැකිදිම විස්තර දැක ගන්නා සුළුව දිගට භාවනා කරනවා නම් කාලයක් සමග යෝගාවචරයට මේ එක ධාතුවක් ප්‍රකට වුණාට ඉතුරු තුන් දෙයක් මේ ප්‍රකට වෙච්ච එකට හැංගිලා පිටිපස්සේ ඉන්නවා කියනක වටහා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ විදිහට පඩවි ධාතුවෙන් පටන් අරගෙන ආපෝ තේජෝ වායෝ වශයෙන් නැත්නම් වායෝ ධාතුවෙන් පටන් අරගෙන පඨවි තේජෝ ආපෝ වශයෙන් එකිනෙක එකිනෙක පිරිසිඳනකොට යෝගාවචරය සියල්ලම දැකගත්තට පස්සේ ඒක හරියට අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ. හාත්පස පේන්න පටන් ගන්නකොට විශ්වාසය පහළ වෙනවා. මේ තුල තව නොදකපු දෙයක් නැහැ. ආත්පසින්ම හිත විවෘතයි සජීවී ප්‍රකටයි අප්‍රමාදී. පිම්බීමේ යතාව මේ ධාතු ස්වરૂප වටහාගත්තා. මේ නිසා යෝගාවචරයට සැක නැතුව යන. තමන් කරගෙන යන වැඩපිළිවෙලේ පූර්ණ භාවයක්, පිරිච්ච භාවයක්, කුසල භාවයක්, දක්ෂ භාවයක් එන්නේ පහළ වෙනවා. මෙන්න මේ විදිහට පහළ වෙනවනේ යෝගාවචරය වැඩි වැඩියෙන් අරමුණ පූර්ණ විදිහට ආශ්‍රය කරන්න කරන්න මේ තුල මේ තමන්ගේ භාවනාව තුළ මේ රූප ධර්ම හතරයි කොයි පැත්තෙන් බැලුවත් කොයි කෙනා ඉස්සර වෙලාවත් පිම්බීමේ බැලුවත් හැකිලීමේ බැලුවත් මේ ධර්මතා හතරයි පවතින්නේ නැත්නම් නාම ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් හතරකට පවතිනවා. ඒ හතරේ ඉදිරිපත් වෙන මිශ්‍රණය වෙනස්. මේ නිසා පේන්නේ දෙන්නෙක් විදිහට, තුන් දෙනෙක් විදිහට, හතර දෙනෙක් විදිහට. නැත්තම් ජවනිකා විවිධ ජවනිකා වශයෙන්. නමුත් නලු නිලි පිරිස නම් සමානයි. මෙන්න මේ විදිහට හැම අවස්ථාවකම මේ නළු නිර්පිස සම්පූර්ණයෙන් දැකගත්තා නම් යෝගාවචර විශ්වාසය පාලන මේ බලන හිතයි දකින්න මේ රූප ධර්ම හතරයි පමණයි. මෙන්න මේ විදිහට අවසාන තීන්දුවකට සාක්ෂි ලැබෙනවා නාම රූප පද්ධතිය පමණයි. මේක නොදකින පැත්තක් නැහැ. මේ තුල ආස්වාසේ ප්‍රස්වාසේ ප්‍රිය කරන ආත්මයක් නැහැ. ආස්වාසේ ප්‍රස්වාසේ එන්නතම් බීම් බීම හෝ හැකිලිම අප්‍රිය කරන අමනාප කරන ආත්මයක් නැහැ. රාගයකට, ద్వේෂයකට සාධාරණ ඉඩක් නැහැ. ඇත්තම මේ ධාත් දැක ගන්නා හිත. මේ මොකද සමාධියෙන් බලන නිසා. සමාධිය නැතුව බලනවා නම් ඒ තදවීම දකින්නකොට සන්තෝෂ වෙනවා. දුරුල් වීම දකින්නකොට තරහ යන්න ඉඩ තියෙනවා. චලන ගති දකින්නකොට සන්තෝෂ වෙනවා. ධර්ණ ගති දකින්නකොට තරහ යන්න ඉඩ තියෙනවා. නමුත් සමාධියෙන් බලනකොට මේ සියල්ලගෙන් පවතින ධාතු ස්වરૂප. ඒත ඒව නිසා නිස්කාංශුවේ නිස්කලංකේ අස්වසිල්ලේ නිගමණයකට එළඹෙනවා මේකේ පවතින රූප ධර්මනාම ධර්ම පමණයි ඒක වර්තමාන වශයෙන් තමා වශයෙන් අස්පනා පිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ වෙනකොට භාවනා පිළිවන් විශ්වාසය පහළ වෙනවා. මේ විදිහට මේ යෝගාචරය සක්මනේදී කටයුතු කරනවනේ සක්මනේ හිත සමාහිත වෙනකොට එදා අපි සාකච්ඡා කර විදිහට මේ සක්මනේ එසවීමක් නම් අරමුණු කරන්නේ ඒ එසවීමට හේතු වෙන්නා වූ චේතනාව එසවීමේ කැමැත්ත නාම ධර්මය. ඒ අනුව ඇතිවෙනා වූ එසවීමේ ක්‍රියාව තද භාවයෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්. පිළිවැටීම කම්පන චලන වලින් පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඉබේ ක්‍රියාත්මක වෙන ගතියෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරය ඒ හාත්පස දැක ගන්නා සුළුව හිත පවත්නකොට අර පිම්බීමේදී නැත්නම් ආස්වාසයේදී දැකගත්තා වගේ මෙහිදී මේ එසවීමේ කැමැත්ත නැමැති හිතත් ඒ අනුව ක්‍රියාත්මක වෙන මේ ධාතු වැඩපිළිවෙලක් දැක ගන්න. එතකොටත් අර කලින් ගත්ත අවසාන තීන්දුවටම සාක්ෂි ලැබෙනවා. නාම රූප පද්ධතිය පමණයි. මේන් එහාට තව යෝගාවචරය ගමන් කළොත් වෙන විදිහට කියනවා නම් අපි මේ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රස්වාසයේ බැලීම අපි කියනවා කායानुපස්සනාව වශයෙන්. ඒ වාගේම යෝගාවචරය සක්මනේදී එසවීම යැවීම තැබීම බැලීම කායගත සතියතේ නැත්නම් කායानुපස්සනාවට වැටෙනවා. නමුත් යෝගාවචරය ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවර කරමින් සක්මනේදී පරියන්කේදී සතිය පවත්වනවා හොඳ සමාධියකින් මේ දේ දැක ගන්නවට අමතරව දිගට තමන්ගේ භාවනා ජීවිතේ පතුරවමින් හොඳ දවස පුරාම සතිමත්ව සමාධිමත්ව ගත කරනවා නම් යෝගාචර ආහන දකින ආග්‍රහණය කරන රස බලන ස්පර්ශ ලබන සෑම අවස්ථාවකට මේ අත්දැකීම පතුරවන්න පුළුවන් මේකට කියනවා ධම්මානුපස්සනාව කියලා මේ ධම්මානුපස්සනාවේ අවස්ථාවක් මේ නාම රූප විග්‍රහ වෙන අධියට විග්‍රහ කළොත් යම් වෙලාවක දැන් මේ අවස්ථාවේදී ගත්තොත් මේ දේශකයන් වහන්සේගේ පිට වෙන සද්දය යෝගාචරයෙන්ගේ කන් වලට ඇවිල්ලා හැපෙනවා. ඒ හැපෙනකොට ඒ කන් වල ඇත්තා වූ සංවේදී භාවයේ නිසා කන ඇහිීමකට පෙළඹෙනවා. මෙන්න මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ ධම්මානුපස්සනාවෙන් අල්ලා ගන්න පුළුවන් ගැඹුරු නැත්නම් අර පිම්බීමේ හැකිලීමේ තත්වයෙන් දක්ෂතාවයේ දියුණු කර ඇත්තෙකුට පමණක් අල්ලා ගන්න පුළුවන් සංකීර්ණ වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ මේ ශබ්ද තරංග ඇවිල්ලා වදිනවා. ඒකට කියනවා සද්දාරම්මණය කියලා pāli භාෂාවේ. ඒ වාගේ මේ සද්දාරම්මණය ඇඟට වැදුනට ඒකට කිසි ගැම්මක් එන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. දිවට වැදුනට ගැම්මක් එන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඇහැට වැදුනට, නාසයට වැදුනට එන්නේ ටික හරියටම ගිහිලා කනේ කොපේටම වදින්න ඕන. නැත්නම් සෝත ප්‍රසාදයටම වදින්න ඕන. මේ සෝත ප්‍රසාදය කියලා කියන්නේ රූප ධර්ම. මේ ශබ්ද තරංග කියලා කියන්නේ රූප ධර්ම. ඒ ශබ්ද තරංග ගිහිල්ලා ඒ සෝත ප්‍රසාදේ හැතුනහම ඒ අවස්ථාවේ යෝගාවචරයා දකිමින් සිටින දේට වඩා ආග්‍රහණය කරමින් සිටින දේට වඩා ශරීරයේ හැපෙමින් තියෙන දේට දිවට දැනෙන රසයට වඩා මේ සත්‍ය ප්‍රකටන හිත ඇහිමක් බවට පත් වෙනවා අහන දියාවට සෝත විඥානයේ වශයෙන් පහළ වෙනවා ඒ මොකද සද්දේ වෙලාවේ බොහොම ප්‍රකටව දැනෙන නිසා මෙසේ පහළ වෙන්නා වූ මේ සෝත විඥානයේ නාම ධර්මයක්. මේ විදිහට ශබ්ද තරංගක් දිගට පවතිනවා නැත්නම් මේ දේශනාව දිගට පවතිනවා ඇහුම් කන් දීමේදී කන යොමු කිරීමක් දිගට පවතිනවා විඥාණය ඇහැට යන්නේ නැතුව නාසයට යන්නේ නැතුව කනට යන්නේ නැතුව ශරීරයට යන්නේ නැතුව හිතන්නේ නැතුව මේ ඇහිමෙතම සෝත විඥානයේ වශයෙන්ම පවත්නවා නම් ඒ තුන එකට යන තාකල් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ කිව්වහම නාම ධර්මය. මේ විදිහට මේ පස්සේ නිසා මේ පිළිබඳව ඇත්තව වින්දනයක් පහළ වෙනවා. මේ බණ හොඳයි, මේ මිහිදී කටහඬ හොඳයි නැත්නම් නරකයි, මේ බණ වැඩක් නැහැ, නරක හොඳයි මොනම ක්‍රමයකට හෝ වින්දනයක් පහළ වෙනවා. මේ වැඩපිළිවෙල සද්ද තරංග වශයෙන් ඒ සද්ද පිළිගන්නා වූ සෝත ප්‍රසාද කනේ ඔපේ පැත්තෙන් බලනවන ඒ දිහාවට පහළ වෙන්නා වූ සෝත විඥානයේ පැත්තෙන් මෙන්න මේ කරුණු තුන වැඩ කරන හැටි ගත්තොත් මෙන්න මේ ශබ්දයේ අල්ලගන්න තියෙන යන්ත්‍රයට සම්පූර්ණයෙන්ම සමානයි. මේ ශබ්දයේ අල්ලගන්න තියෙන යන්ත්‍රය ගත්තොත් මේ බණ අහන පිළිසෙට ඇහෙන ශබ්දෙමයි ඒ යන්ත්‍රයටත් වදින්නේ. මේ යන්ත්‍රයේ තියෙන ඔපයක් මේ ශබ්ද අල්ලගන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය විදුලිය නොලැබුණොත් නැත්නම් යන්ත්‍රයට පාන නොදුන්නොත් ඒ ශබ්ද තිබුණට ඒ ඔපය තිබුණට අල්ලන්නේ ඒ නිසා ඒ යන්ත්‍රය හරියටම පටිගත කිරීමේ වැඩපිළිවෙලට යොමු කරවන්න ඕනේ. එහෙම නැතුව ඒ යන්ත්‍රේ රේඩියෝ එක තියෙන පැත්තට පොත්තම තද කරලා කියලා ඔක්කොම බලන් හිටියට සද්ද අහුවෙන්නේ නැහැ. ඒ මොකද ඒ යන්ත්‍රයේ අවධානය සද්දය අල්ලා ගැනීමට යොමු කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි එතකොට මේ යන්ත්‍රයේ පස්සේ නැවත යලි ක්‍රියාත්මක කරනකොට අර කටහඬ තෝරන්නේ බේරන්නේ නැහැ. කොහොඳ නරක බලන්නේ නැහැ. ඒක ධර්මයේ දන්නේත් නැහැ වෙන අනවශ්‍ය අසභ්‍ය දෙයක්ද දන්නේත් නැනම් යන්ත්‍රය කරන්නේ අල්ලගෙන ඉන්න එක. අන්න ඔය වැඩපිළිවෙලමයි ඔය යාන්ත්‍රණයමයි නිබ්බන්හා නැත්තන්ගේ ධර්මානුකූලව නැත්තන් ධර්මානුපස්සනාවට අනුව කල්පනා කරුවොත් වටහා ගන්න. සාද්ද තරංග ධාතු ස්වરૂපයක්. නිස්සත්තයි. අර්ථභාවයක් නැහැ. නිජීවයි. ඒකේ ජීවිත ස්වરૂපයක් නැහැ. ශුන්‍යයි. ආත්ම භාවයෙන් ශුන්‍යයි. නමුත් ඒකේ ශක්තියක් තියෙනවා. ඒ වාගේ මේ ශබ්දය අල්ලා ගන්නා වූ සෝත ප්‍රසාදය ගත්තොත් ඒක නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි. ඒක හරියට මේ යන්ත්‍රයේ තියෙන ශබ්දය අල්ලා ගන්න ස්වરૂපේ වගේ. ඒ වගේම තමයි ඒ ශබ්දය ඒ සෝත ප්‍රසාදයේ කිති කවනකොට නැත්නම් ඒ සෝත කණියතාව ඔපේට වැදිලා කිති කැවෙනකොට අනිකුත් ඇහෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් එන ඒ වගේ උද්දීපන වලට වැඩිය කණේ උද්දීපනේ වැඩි නම් හිත එතෙන්ට යොමු වෙනවා. ඒක පෙන්වන්නේ සාමාන්‍යයෙන් මකුළු දැලක මැදට වෙලා ඉන්න මකුළුව යන්න ගොනකින් සතෙක් ඇවිල්ලා ගැටුණොත් වහාම ඒ සතා ගැටති දිහාට දුවනවා. අන්නේ වගේ තමයි මේ විඥානයේ ඇහෙන් උද්දීපනයක් එනවා නම් ප්‍රකටව ඇහැ දිහාට යොමු වෙනවා. ඒ වෙලාවේදී කන බීරි. මුඛයේ ගොළුයි. නාසයට ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. ශරීරයට ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. හිතට හිතවිලි නැගෙන්නේ නැහැ. මොකද විඥානයේ ඇහැට යොමු වෙලා. දැන් මේ අවස්ථාවේදී අපි ගත්ත නිදර්ශනය හැටියට ඇහෙන්ට නම් ඒ විඥානේ කනට යොමු වෙලා තියෙනවා. කනට යොමු වුණා නම් ඒකට කියනවා සෝත විඥානය කියලා. විශේෂණ පදයක් දෙනවා සෝතේට යොමු වෙච්ච නිසා සෝත විඥානය කියලා. ඇහැට යොමු වුණා නම් චක්කු විඥානය කියලා. මේ විදිහට විඥානයේ එකින් එකට මේ හය ద్వාරේ කරකැවීම පවතිනවා. මේ නිසා මේක බොහොම අමාරුයි අල්ලගන්න. බොහොම යොහුසුලයි. බොහොම සූක්ෂමයි. ඒ නිසා යෝගාවචරයට මුලින්ම මේ පින්බීමක් හැකලීමක් වගේ මධ්‍යස්ථ අරමුණක මේ නාම රූප ධර්ම තේරුම් ගැනීමට යොමු කරනවා. ඊට පස්සේ ටිකක් සංකීර්ණ වෙන්නේ සක්මන්. මේ අවස්ථාවේදී ඇහැ ක්‍රියාත්මකයි. කන ක්‍රියාත්මකයි. ආග්‍රහණ ක්‍රියාත්මකයි. ඒ වගේම ස්පර්ශ ක්‍රියාත්මකයි. නමුත් අර පරියන්කේදී පුරුදු කර පුරුදු නිසා මානසිකාර්ය හිතේ ගොමු ගොනු යොමු පායට තියලා ඔසවන අවස්ථාවේ ඔසවන බව මෙනෙහි කරමින්ම අර අභ්‍යාසයෙන්ම හිත යොමු කරන නිසා අන්න එසවීමේදී අති විස්තර දක් ගන්න පුළුවන්. ඒිනුත් ඒටත් වඩා සංකීර්ණයි අපි උදාහරණයක් වශයෙන් පින්ඳ පාත චාරිකාවේදී නැත්තම් දැන් පහසු කරන්න දොරට වඩින වේලාවකදී ඒ යන අවස්ථාවේදී ඇහෙන සද්දයක් විශේෂයෙන් මේ විස්තර කරන විදිහට නාම රූප ධර්ම තේරුම් ගන්න ගන්න අවස්ථාව. දකින්න රූපයක් විශේෂයෙන් මේ ක්‍රියාවමයි සිදු වෙන්නේ. යම් වෙලාවක යෝගාවචරාගේ සතිය ඊටාත්ම තහවුරු නම් හොඳ සමාධිමත් හිතකින් සද්දයක් ඇහෙනකොටම මේ සද්දයේ අංග ප්‍රත්‍යංග විස්තර හොයන්න යන්නේ නැතුව අහන බව සතිමත් වෙනවා. Taman මේ අවස්ථාවේ අසන්නෙක් බවට සිහියලව ගන්නවනේ සද්ද තරංග වදින හැටි හෝ තේරුම් ගනිමු. එහෙම නැතිනම් මේ ශබ්ද තරංග වැඩිවීමට කන හැර අනිකුත් ඉන්ද්‍රියන් සමග සම්බන්ධයක් නැති බව තේරුම් ගනිමි. ඇහැට සම්බන්ධයක් නැහැ. නාසයට, දිවට, ශරීරයට හිතට සම්බන්ධයක් නැහැ. සම්බන්ධය පවතින්නේ සෝත ප්‍රසාරය. ඒ නිසා මේ අහන අවස්ථාවේදී යෝගාවචර සතිමත් නම් එක්කෝ මේ ශබ්ද තරංගයේ වදින හැටි ඒ කියන ආරම්භන ධාතුව කියලා. ඊගාවතේ ශබ්ද තරංගයේ වැවිලා වදින ద్వාර ධාතුව වශයෙන් මේ සෝත ප්‍රසාදේ හෝ තේරුම් ගන්න. තවත් හොඳට Taman ඒකෙන් දක්ෂ වෙනකොට, සූර වෙනකොට ඒ වෙනුවෙට හිත යදවි තියෙන ආකාරය. නැත්නම් හිත මේ වෙලාවේදී සෝත විඥානයේ වශයෙන් කටයුතු කරන ආකාරය හෝ වටහා ගන්න. මේ තුන එකකට ගමන් කරනවායි කියලා කියන්නේ අසන්නෙක් බවට පත් වෙනවා. නැත්නම් ඇහිම සිද්ධ වෙනවා. පස්සතින්නම් සංගති පස්සෝ. තුන එකට ගමන් කරන තාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. මෙන්න මේ පස්සේට පස්සේ තමයි වේදනාව පහළ ඒ වේදනාව පිළිබඳව අසතියෙන් අමනසිකාරයෙන් ගත කළොත් තණ්හා මාන දිට්ටි පහළ සතියෙන් ගත කළොත් මෙතන නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය භාවය කියන ඥානය පහළ මේ නිසා පරියංකේදී හොඳට මේ නාම රූප ධර්ම වෙන් කරන තරමට පිරිසිදු හිතක් ඇතිනම් පිරිසිදු හිතක් ඇතිනම් ඒක ඒ යෝගාවචරය සක්මන වශයෙන් දිනු පවුණු කරගත්තා නම් ඒ යෝගාවචරය ඇහිම් විසියේ දිගට හිත යොදවන්න නරකයි. දැකීම් විසියේ විවිධ දේවල් දකින්න හිත යොදවන්න නරකයි. ආග්‍රහණ විසියේ ස්පර්ශ විසියේ රස බැඳීම් විසියේ අරමුණු වෙනස් කරන්න නරකයි. පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවර කරගෙන දකින දකින දේවල් බලන්නේ නැතුව අහන අහන දේවල් දිගේ හිත දුවන්නේ නැතුව ආග්‍රහණ විශේෂයි හිත වෙහසන්නේ නැතුව හිත ඉඳුරන් සංවරයේ පුළුවන් තරම් කරනවා නම් වරින් වර එන සද්දයක් වරින් වර ලැබෙන ආලෝකයක් නැත්නම් දර්ශනයක් මෙන්න මේ විදිහට භාවනා මානසිකාරයට නම්ව ගන්න පුළුවන්. එන අරමුණු ප්‍රමාණය වැඩි නම් හිතත් පුහුදුන් නම් හිත පුරුදු කරලා නැත්නම් අරමුණ හිත මැඩලන. අරමුණ හිත යට කරනවා. නමුත් භාවනා මනසිකාරයේ සතිමත් භාවයේ හොඳට ප්‍රකට නම් දේවල් ඇස් බෝල කරකව කරකව වටපිට බලන්නේ නැතුව අහන අහන දේවල් දිගේ අහුම් කන් දිගේ පිටිපස්ස යන්නේ නැතුව ආග්‍රහණ වශයෙන් රස බැලීම් වශයෙන් ඉරියව් වෙනස් කිරීම වශයෙන් ශරීරයේ අරමුණු අඩු කරනවා නම් එන සුළු අරමුණු ප්‍රමාණය හොඳ සතිමත් හිතට යොමු කරනකොට යොමු කරනකොට ඇහිීමේ ක්‍රියාවලියේදී නම් අපි ඉදිරිපත් කරගත්ත සාක්ෂිය විදිහට එක්ක සද්දේ පිළිබඳව සතිමත් වෙන්න පුළුවන්. මේ සත්‍යය සද්දය නිස්සත්ත නිජීව ශුන්‍ය ස්වરૂපේ. එහෙම නැත්නම් සෝත ප්‍රසාදේ. එහෙම නැත්නම් විඥානය. එහෙම නැත්නම් පස්සය. මෙන්න මේ තරමට එකක් පිළිබඳව නාම රූප වශයෙන් තේරුම් ගත්තනම් එවැනි නාම රූප තේරුම් ගන්නා සතිමත් හිතට නීවරණ ධර්මයන්ගෙන් තැලීමක් එන්න විදියක්. මොකද මෙනෙහි කරන හිත මේ වැඩපිළිවෙලට ඉතාමත්ම සමීපව ගත කරන නිසා අතරමැද මේ ආහන දේ මට වේවා මේ ආහන දේවිට මම ලං වෙන්න ඕනේ මේ ආහන දේවතාව මට ප්‍රකට කරගන්න ඕනේ කියලා ඒ පිළිබඳව රාගයක් පහළ වෙන්නේ නැහැ. ආශාවක් මනාව භාවයක් පහළ වෙන්නේ නැහැ. ඒ නැත්නම් මේ භාවනා කරන වෙලාව එක එකන ශබ්ද කරනවා මේක නොවිය යුත්තක් නොකට යුත්තක් කියලා ඒ පුද්ගලයා පිළිබඳව හෝ ඒ සත්‍ය ප්‍රභාවය පිළිබඳ ද්වේෂ හිතක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවා නම් ඒක හොඳට වැටේ. ඒ මොකද හිත ඉතාමත් සමීපව මේ ඇහිීමේ ක්‍රියාවලියට විස්තර සහිතව බලමින් ඉන්න නිසා. ඒ නිසා යෝගාවචරයට මේ සතිය පවතින තාක්කල් තමන් තුළ සිදුවෙනා වූ ධර්මතා නාම රූප ධර්ම වැඩ කරන හැටි පිළිබඳ අවබෝධය පහළ වෙනවා මිසක් නීවරණ ධර්ම ඇතුල් වෙන්න තියෙන අවස්ථාව නැතිලා යනවා. වීරිය පවතින තාක්කල් ඇහිීමේ ක්‍රියාවලියටම හිත නංවන නිසා හිත බාහිරයට දුවලක් කෙලස් වලට විවෘත වෙන්න තියෙන අවස්ථාව නැතුය. ඒ නිසා මේ ඇහිීම පිළිබඳව සතිමත් වෙන යෝගාවචරයට වීරිය පවතින තාක්කල් බාහිරින් එන තියෙන කෙලස් පිළිබඳව අරසාවක් දෙනවා. නෝපන්නා වූ කෙලෙස් නොයිපදී වීම සඳහා වීර්ය ක්‍රියාත්මක වෙනවා. සතිය නිසා උපන්නා වූ අරමුණෙන් පහළ වෙන්න පුළුවන් කෙලෙස්. මේ අරමුණ හොඳය මේ අරමුණ නරකය ආදී වශයෙන් එන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. සතිය පෙන්වලා දෙන ඇති අත්පත්ේ යථාකාරය. මේ නිසා යෝගාවචරය ආරසයි. මෙනෙහි කරනවා නම් ඇහෙන වාරයක් පාස ඇහෙන බව වෙනස් කරනවා නම් යෝගාවචරය සතර සතිපට්ඨානෙ ඇතුළත ක්‍රියාත්මක වෙන ගෝචර භූමියේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක සීමාවේ ක්‍රියාත්මක වෙන යෝගාවචරය. ඒක ඒ යෝගාවචරයාගේ ධර්ම අවබෝධයේ පිණිස ක්ෂණය බවටපත් වෙනවා. ක්ෂණ සම්පත්‍ය බවටපත් වෙනවා. නමුත් අසතිමත් නම් ඒ ඇහෙන දේ ස්ත්‍රී භාවය, ඇහෙන දේ පුරුෂ භාවය, ඇහෙන දේ ප්‍රිය භාවය, අනුභයන්ජන අංග ප්‍රත්‍යංග හොයන්න ගත්තොත් ඒ සෑම සංඥාවක් සමගම කෙලෙසුම් වෙනවා. ඒ කෙලෙස් නිසා Taman තුල මේ ශබ්ද තරංග ඇවිල්ලා මේ කණේ වැදීම නිසා මේ සෝත විඥානය පහළ වුණාය කියලා සංසාරේ පුරා කොච්චර දෝ අපි අහලා ඇති. කවදාකවත් මේ ඥානෙ පහළ වුණේ නැහැ. ඒ මොකද සතිමත් නැති නිසා. නමුත් දැනුත් අසතිය නම් ගත කරන්නේ දැනුත් කරන්නේ අපි ලැබිච්ච වටිනා අවස්ථාව පැහැරෙන්නේ. ඒ නිසා යෝගාවචරය පරියන්කේදී පමණක් නෙමෙයි. සක්මනේදී පමණක් නෙමෙයි. එදිනෙදා කටයුතු වලදී විශේෂයෙන්ම මේ ධම්මානුපස්සනාව සිදුවෙන අවස්ථාවේදී දැකීමක් පාස ඇසීමක් පාස ආග්‍රහණයක් පාස රස බලන වේලාවක් පාස ආහාරයක එහෙම නැත්නම් ඉඳුරන්ගෙන් මේ ශරීරයෙන් මේ ගෘහ භාණ්ඩ ඒ වගේ දේවල් සමග පහස ලැබෙන මොහොතක් පාස මෙන්න මේ ධාතු ස්වરૂප නාම රූප ස්වરૂප දැක ගන්නා සුළුව මෙනෙහි කරන හිත ශක්තිමත් වෙන ආකාරයෙන් මෙනෙහි නොකරනවනම් ඒ තාක්කල් ඒ යෝගාවචරය තුළ හොඳ දේවල් දැකීම පරමාර්ථයයි මගේ ජීවාත්මයේ ජයග්‍රහණය කියලා කියන්නේ අනික් ඇත්තන්ට වඩා මම හොඳ දේවල් විවිධ දේවල් දැක්ක පුද්ගලයා බාටපත් වෙන්න ඕනේ කියලා මහා වැරදි මතයක් දිගේ ගිහිල්ලා විවිධාකාර කංකටොළු රාශියක් ඇඟට දාගෙන මත්තටත් වර්තමානයේ තමනුත් අනුනුත් සියල්ලම වියකුල් බාටපත් කරගන්න. ඒ විතරක් නෙවෙයි තමන් තුළ සිදුවෙනා වූ මේ ධාතු ක්‍රියාකාරීත්වය දැක ගන්න තියෙන අවස්ථාව මුහා කරගන්න. වසාහෙල. ඒ නිසා අවස්ථා දෙකකින් පසුබාහ. ඒ නිසා සතිමත් වෙනවා නම් එහෙම නැත්නම් සතිමත් වීම විශේෂයි. සද්ධාව ඇදහිල්ල පහල කර ගන්නවා නම් එක ක්ෂණයක අහුම්කම් දෙන එක ක්ෂණයක සතිමත් වීම නිසා එක ගලකින් එකවර අඹගෙඩි දෙකක් විම දා ගන්නවා වගේ ප්‍රතිඵල දෙකක් ලබනවා. එකක් තමයි ඒ තුල සිදුවෙනා වූ සුද්ධ වැඩ පිටිවල. ධාතු ක්‍රියාකාරීත්වය පිළිබඳව යෝගාවචරය අවබෝධ කරගන්න. දෙක මේ තුල ආත්මයක් ආස්වාදයේ අතින් පරිපූර්ණ කළ යුතු ජීවියෙක් සත්වයක් නැතය කියලා මෙතුආකල් සංසාරේ ගినాපුයේ ධිට්ඨිය ආත්ම දෘෂ්ටිය එක ක්ෂණයකට ප්‍රතික්ෂේප වෙනවා මේ නිසා යෝගාවචරය සතිමත් වීමේ වටිනාකම යෝගාවචරයම තේරුම් අරගන්න මේ විදිහට පින්වීමේ වාරයක් පාස හැකිලීමේ වාරයක් පාස වෙන විදිහට කියනවනම් ඊටාමත්ම පූර්ණ කාලීනව පරියන්කේ වශයෙන් යෝගාවචරයක් මේ නාම රූප ධර්මයේ වෙන් කරගන්න අවස්ථාව. එහෙම නැත්නම් මධ්‍යස්ථ ක්‍රියාවක් වශයෙන් සක්මන් කරන වෙලාවේදී මේ නාම රූප ධර්මයන්ට දැක ගන්න ස්වરૂපෙට ඉඩ තියලා ඒක අකුල් හරන්න නැතුව කතා කර කර වටපිට බලන්නේ නැතුව ඒ සක්මනට ගෞරවයෙන් සක්මන් කිරීම. ඒ වගේම එදිනදා කටයුතු වලදී ඇසීමක් පාස දැකීමක් පාස මේ හැම අවස්ථාවකම විශාල ධර්ම රහසකට ඉඩ තියෙනවා. දැන ගැනීමට මෙතන ඉඩක් තියෙනවා. ඒ ඉඩ අවුලා ගන්නවා පුරුදු නිසා. පුරුදු නිසා. අපි මෙතුආ කල් කරගෙන ආපු විදිහට කවුරු හරි දැකපු ගමන් කතාවක් වෙනවා. කවුරු මොන හරි අරමුණක් ඉදමිච්ච ගමන් ඒ අරමුණේ විස්තර බලනවා විතරක් නෙමෙයි ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් ඒකේ සවිස්තර බලන්න යනකොට මේ අරමුණ නැත්නම් අරමුණු ධාතුව බාහිර දේම සම්පූර්ණයෙන්ම හොයන ගැටි නිසා කවදාකවත් මේක ධාතු ස්වරූපයක් මේක මේ තමන්ගේ ඇහි ගැටීම නිසායි මේ පෙනීම සිද්ධ වෙන්නේ මේ පෙනීම සිද්ධ වෙන්න නම් මේ චක්කු විඥානයේ පහළ වෙන්න ඕනේ කියන ආවු කායගත සතිය පැත්තට කැළම හිත වැහිලා. බාහිරයේ හිත වේගයෙන් ඇදිලා යනවා. මේ ඇදිලා යන්නේ අවිද්‍යාව පදනමක නිසා. මුලින්ම තණ්හාව ඇති වුණොත් ක්‍රමයෙන් ඒක උපාදානයක් බවට. මේක දැඩිසේ මම ලං කරගන්න ඕනේ කියන තැනට ඉබේම ලොහුටනවා. වෙන විදිහට කියනවනම් හෙලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ අපාගාමී වෙන්න පුළුවන් දුෂ්චරිත වැඩ පිළිවෙලකට පවා තමන්ගේ தත්ත්ව පිළිහෙට ඉඳ තියෙනවා. මෙන්න මේ ආරක්ෂාව සියල්ලම සැලසෙන්නේ යෝගාවචරය පරියන්කේ වශයෙන් සක්මන වශයෙන් එදිනදා කටයුතු වශයෙන් විස්තර සහිතව බලන හිත. මේ විස්තර බලන්නේ බාහිර මෙතන අංග තුනක් ක්‍රියාත්මක වෙනවා. බාහිර වශයෙන් අරමුණේ අධ්‍යාත්මික වශයෙන් ద్వාරය මේ දෙක නිසා දෙක ගැටීම නිසා පනිනා වූ විනිපුගුල පුලිඟුවට කියනවා තදුප පන්නේ වශයෙන් සෝත විඥානය. සෝතේට මේ සෝත විඥානය පහළ වෙන්න සද්ද තරංග අවශ්‍යයි. ඒකට කියනවා බාහිර ආරමුණ කියලා. ඒක වදින්ට කන කියන ඒ සද්දයට සංවේදී වූ ඔපයක් අවශ්‍යයි. ඒකට කියනවා ద్వාරය කියලා නැත්නම් අධ්‍යාත්මික අර මේ ධාතුව කියලා. ඒ දෙක එකට ගැටීම නිසා පහළ වෙන්නා වූ සෝත විඥාණයට කියනවා තදුපපන්නේ කියලා නැත්නම් දෙක ගැටීම නිසා පහළ වෙන්නා වූ ගිනි පුරුදුල. මෙන්න මේ වැඩපිළිවෙල දැක ගන්න නම් ඉතාමත්ම සතියක් අවශ්‍යයි. ඒ සතිය එකවර පහළ වෙන්නේ නැහැ. මොකද මේක ඉතාම සංකීර්ණ වැඩක්. නමුත් යෝගාවචරයේ ඇදහිල්ල තියෙන්න ඕනේ. මට මේක අවබෝධ කරගන්න අවශ්‍යයි. මම මේ පිළිබඳව ගරුකට යුතුයි කියලා ඒ පිළිබඳව පිළිගන්නා සුළු ස්වරූපයක්. අන්න ඒ පිළිගන්නාසුළු ස්වરૂපයට පෙරහුරුව ලැබෙන්නේ සක්මනේ. ඒ සක්මනට පෙරහුරුව ලැබෙන්නේ පරියන්කේ. මේ නිසා කායගත සති භාවනා ඉදිරිපත් කරන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම කායගත සතිය දෙන්නේ ආනාපාන පබ්බේ. පරියන්කේ වශයෙන් මේ සූක්ෂම වැඩපිළිවෙල දැක ගන්නතෝ. ඒ දැකගෙන ඉරියාපත වශයෙන් සක්මනේදී ඉඳගෙන ඉන්න වෙලාවේදී හිටගෙන ඉන්න වෙලාවේදී සතපී ඉන්න වෙලාවේදී වශයෙන් ප්‍රධාන වශයෙන්. ඊගාට සම්පජඤ්‍ය වශයෙන්. ඒ එක එක හිත ගැනීමක ඉඳ ගැනීමක ඇත්තා වූ අනු කුඩා අංශ. ඒ සෑම එකක් පාසාම මේ විදිහට විස්තර දක්න සුළු භාවය. ඊට පස්සේ තව ඉදිරියට යනකොට ඉඳුරන් වශයෙන්, ඇහ වශයෙන්, කන වශයෙන්, නාසය වශයෙන්, දිව වශයෙන් මේ සෑම දෙයක් තුළ මේ තියෙන්නේ මෙතන හුදු නාම රූප වැඩ පිළිවෙලක් පමණයි ඒ නාම රූප වැඩපිළිවෙලින් එහා ආස්වාදයේ ලැබීමෙන් සන්තුෂ්ත කළ යුතු ආත්මයක් නැහැ කියන එක හැම අස්සක් මුල්ලක් දැකීමෙන්ම Taman වශයෙන්ම තහවුරු කර ගන්නවා. එහෙම නොදකින තාකල් අඳුරු ගුහා ලක්ව කැලෑ කලවර තැන් පවතින තාකල් අපිට මේ ආත්ම සංඥාව හොල්මන් කරනවා. ආත්ම සංඥාව හොල්මන් කරන තාකල් තණ්හාවතේ දික්ටි වශයෙන් මාන වශයෙන් අපි මේ සංසාරේ වඩන ප්‍රපංච ධර්මවලට හොඳ සරුබිමක් ඇති කරගන්න. මේ නිසා යෝගාවචරය මේ උපදේශවල හැටියට කියනවනම් Taman එල්ල කරන්නා වූ අරමුණ වඩ වඩා තීව්‍ර විදියට සූක්ෂම විදියට එල්ල කරමින් අරමුණ විස්තර සවිස්තරව පරිපූර්ණ වශයෙන් පැතිරුණු හිතකින් අල්ලා ගැනීමට ගන්න උත්සාහය නිසා අරමුණේ යතා වූ රූප ස්වરૂප යම්තාක් වෙනවන ඒ සියල්ලම දැක ගන්න පුළුවන්. ඒ වාගේ මේක හාත්පසින් අල්ලා ගැනීම සඳහා මානසිකාරයේ පවත්වන මේ හිතේ යම්තාක් ස්වરૂප තියෙනවන ඒ සියල්ලම භාවිතාවෙන් බහුලීකත භාවයෙන් අල්ලා ගන්න පුළුවන්. මේ අල්ලා ගැනීම සිදු වෙන්නේ ඊ타මත්ම ලාමක නැත්නම් ඊ타මත්ම ගොරෝසු මට්ටමට සිදු වෙන්නේ මේ දෙකට කැඩීමෙන් පමණයි. මේ වැඩපිළිවෙල තුල ආත්මයක් කියනවා නෙමෙයි ඇත්ත වශයෙන් පවතින්නේ නාම රූප කියනා මේ දෙකස පමණයි. මෙන්න මේ බව තහවුරු වෙනවනම් යෝගාවචරයට මේන් පිටේ නොදැනෙන නොපෙනෙන ආත්ම ස්වરૂපයක් නැහැ කියන එක වැටහෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නාම රූප දෙකේ පවතින්නේ මේන් පිට මොනක්වත් නැහැ කියන එක සම්පූර්ණ වෙනකොට යෝගාවචරය මින් ඉදිරියට එහාට ඇත්තා වූ ඥානයේ දිහාවට යොමු කරන ගතියක් තියෙනවා. තල්ලු කරන ස්වරූපයක් තියෙනවා. මේකට කියනවා උපනායන ගතියක් කියලා. ධර්මයේ පවතින ඕපනායක කියලා ගතියක්. ඒ යම් තැනකින් සම්‍යක් ධර්මයේ පටන් අරගත්තොත් හරියට ජලකඩකට ගලක් දැම්මා වගේ ඒක තරංග මාලාවන් ඒ ජලකඩ හරහා සම්පූර්ණයෙන් මුණිත පැතිරෙනවා. අන්න ඒ වගේ තමයි හොඳ සීලයක් තහවුරු කරගෙන ඒ වාගේම සමත සමාධි විපස්සනා සමාධි ආදී විදිහ සමාධිකී යුක්තව ඉතාමත්ම පැහැදිලිව වෙන මොනවාක්වත් නැත්තම් මූල අරමුණේ ආනාපානේ නැත්නම් පිම්බීමේ හැකිලිමේ සම්පූර්ණ නාම ධර්ම යම්තා රූප ධර්ම යම්තා කියනවාද එයින් පද අපකට දේ තමයි විපස්සනා යෝගාවචරයට රූප ධර්ම ගොරෝසුයි අල්ලන්න පුළුවන් ඒක හාත්පසින් දැක ගන්නවනම් ඒක හොඳ භූමියක් ශක්තිය දෙනවා. හරියට ගොඩනැගිල්ලක් හදන්න පොළොව මට්ටම් කරලා සමතලා කරලා ගත්තා වගේ. ඒ සමතලා කර බිමේ හොඳ සමබර පදනමක් දාගන්න ලේසි. මොකද මේ පොළොව නිරවුල් නිසා. අන්න ඒ වගේ තමයි මේ නාම රූප වශයෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ නිරීක්ෂණ අඩුවක් නැතුව, පාඩුවක් නැතුව සම්පූර්ණ කරනවා නම් ඒක ඊගාවට යෝගාවචරය යොමු කරනවා මේ නාම ධර්ම හෝ රූප ධර්ම හෝ වෙන විදිහට කියනවනම් මේ නාම රූප පද්ධතිය නාම රූප සංතතිය නාම රූප ප්‍රවාහය සඳහා ඇතුළතින්ම එකිනෙකාට එකිනෙකා හේතු වෙනවා මිස ඵල භාවයටපත් වෙනවා මිස බාහිරෙන් කරවන්නේක් නැත කියන හැම දෙයකටම පවතිනා වූ හේතුවක් පවතිනවාය කියන මේ ධර්මයේ ඉබේම තල්ලුව. මේකට කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥානය කිය. Taman දකින්නවනම් එපා වෙන ගතියක් භාවනාවේ. ඒ භාවනාවට එපා වීම ඉබේ පහළ වෙන්නක් නෙවෙයි. නවුංකාර දෙවියන් වහන්සේගේ අනකිරීමක් නෙවෙයි. බ්‍රහ්මයා විසින් නැගිටවනවා නෙවෙයි. එහෙම නැත්නම් කවුරක්වත් විසින් කරපු අනවින හුනි අහදි හෝනියමක් නෙවෙයි. ඒකට හේතුව අරමුණු නීරස වීම. එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයක් නැත්නම් තමන්ගේ චේතනා පද්ධතියක් වැඩ කිරීම කියලා සෑම කාරණයකටම හේතු සහිතවම සිද්ධ වෙනවා. ඒ හේතුවත් මේ තමන් අස්පනා අපිට පහළ වෙලා තියෙන ඵලය නැත්නම් මේ එපා වීම වගේම අස්පනා අපිටම දැක ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඉතාමත්ම සැලකිලිමත් භාවය. වෙන විදිහකින් කියන අප්‍රමාදී භාවය. මේ විදිහට යෝගාවචරයා යම් පිම්බීමක් යම් හැකිලීමක් ඒ වාගේම එසවීමක් යැවීමක් ලැබීමක් ඇසීමක් දැකීමක් මේ සෑම අවස්ථාවකම අර කලින් කියපු විදිහට ඒ ඒ අවස්ථාවේ යත්තා වූ නාම ධර්ම රූප ධර්ම වෙන් කර ගන්න පුළුවන් තරම් හිතේ විසද භාවයක් තියෙනවනම් ඒක මෝරණකොට ඉදීම මේ සෑම දෙයකටම යත්තා වූ හේතුව පිළිබඳව ඡායාව දැක ගන්න පටන් ගන්නවා. ඊ දැක ගන්නකොට ඒ පිළිබඳව තමන්ගේ හිත නැඹුරු වෙනකොට ඊ හේතුවත් විස්තර සහිතව දැක ගන්නකොට හේතුවත් ඵලයක් කියන මේ දෙක තුලම නාම රූප පමණයි. ඉන් පිටත දෙයක් නැහැ. මේ අතරේ මේ නාම රූප දෙක එකිනෙකට බලපාන ආකාර සංකීර්ණයි. නාම ධර්ම නිසාම තවත් නාම ධර්ම පද්ධතියක් පහළ වෙන්න පුළුවන් අවස්ථතියි. ඒ වගේම නාම ධර්ම වලට රූප ධර්ම ඇති කරවන්න පුළුවන් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම රූප ධර්ම නිසාම රූප ධර්ම පහළ වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන අවස්ථාවල් තියෙනවා. මේ එකක්වත් මෙහෙම විය යුතුයි මේක පමණයි තියෙන්නේ කියන ආදී කොටස්තා වූ මුල් කටයුතු කල්පනා නොකර යෝගාවචරය මධ්‍යස්තෝ සම්පූර්ණ තොරතුරු රැස් කිරීමේ යෙදී ඉන්නවනම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධයේ පිරී පිරී යමක් සිද්ධ වෙනවා. ඒ පිරී පිරී යම සිදු වෙනකොට යෝගාවචරය පිම්බීම හැකිලිම නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය කියන මේ ධර්ම දෙක මේ මූල කර්මස්ථාන දෙකෙන් එකක් පිළිසිඳන අවස්ථාවේදී මේ පිම්බීමේ රූප ධර්ම වැඩපිළිවෙල නිසා පිම්බීමේ හිත නැත්නම් මෙනෙහි කරන හිත පහළ වෙන හැටි. රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි. මේකට ඉස්සර වෙලාම රූප නාම වෙන් කර ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. පිම්බි මේකට ආව සෑම රූප පද්ධතියම දැක් ගන්නවා. දැකගෙන ඒ රූප නැත්නම් පිම්බීම පහළ වෙන්නේ නැතිනම් මෙනෙහි කිරීම හිතක් පහළ වෙන්නේ නැහැ. යෝගාවචරයෝ මේ විදිහට පිම්බීම හැකිලිම හෝ ආස්වාද ප්‍රස්වාසය මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒක අවස්ථාවකටපත් වෙනවා දැන් පිම්බීම ප්‍රකට නැහැ. නැත්නම් ආස්වාසය ප්‍රකට නැහැ. මෙනෙහි කරන හිත කලබල වෙනවා. දැන් මෙනෙහි කරන හිතට අරමුණක් නැහැ. හේතුවක් නැහැ. ඒ නිසා මෙනෙහි කරන හිත මොකද කරන්නේ කියලා නැත්නම් මෙනෙහි කරන හිතට පිම්බීම මෙනෙහි කරන්න බෑ. ඒ මොකද පිම්බීම නැති නිසා. ඊගාදාසෙත් පරියන්කේ මුලදී ඊ타නත්න සතිමත්ව ගත කරනවනේ ඒ පිම්බීම මතුවෙන නිසා පිම්බීමේ මෙනෙහි කිරීමේ හිත පහල කරගන්න පුළුවන්. පහල වෙනවා. හැකිලීම මතුවෙන නිසා ඒක මෙනෙහි කරන්න පුළුවන්. නමුත් හැකිලිමා පින්වීමයි නැතිනම් එමනේ කරන හිතගේ නාම ධර්ම නැති වෙනවා. මෙන්න මේ විදිහට නැවත නැවතත් නැවත නැවතත් දිගින් දිගටම මේ සුපරීක්ෂාකාරීව පරීක්ෂා කරනවනේ මේ නාම ධර්ම රූප ධර්ම නිසා මේ විදිහේ නාම ධර්ම පහළ වෙනවා. නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වීම පිළිබඳ උපමාවකට කියනවනම් අපි කලින් මතක් කරගත්ත විදිහට සක්මනේදී කලින් චේතනාව පහළ වෙනවා. චේතනාව කියන්නේ නාම ධර්ම සම්තතිය. ඒ නාම ධර්ම නිසාම එසවීමේ කැමැත්ත නිසාම එසවීමේ චේතනාව නිසාම එසවීම ක්‍රියාව සිද්ධ වෙනවා. මේක වුණත් යෝගාවචර ඊතාවත්ම සතිමත්ව සමාධිමත්ව සක්මන් කරගෙන යනකොට සමහර වෙලාවල් වලට හොඳට මේ චේතනාවත් සහිතව සක්මන සිද්ධ වෙනවනම් සමහර වෙලාවට තේරෙනවා කකුල වැඩ කරන්නේ නැතුව යනවා. ඔසවන්න බැරුව යනවා. නිකන් ඒක රූකඩයක් වගේ හිටිනවා. ඒ මොකද යෝගාවචරයාගේ හොඳේ සතිමත් භාවයේ නිසාර පුරුද්දට වෙච්චි එසවීමේ චේතනාව පහළ වීම එක්කෝ හැලහැප්පිලා එක්ක නතර වෙනවා. චේතනාව නැති නිසා ඇඟ නිකන් හිටිනවා. වැඩ කරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. නැවතත් යෝගාවචරයා එසවීමේ කැමැත්ත පහළ කරනකොට හරියට මේ විදුලි යන්ත්‍රයකට ඒ විදුලි බොත්තම තද කරපුවාම යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ කුරුදු පාළියට වැඩ කරන්නේ අන්න ඒ වගේ තමයි අර චේතනා ධාරාව නාම ධාරාව වැඩ කරනකොට මේ ශරීරයේ රූප දෙයක් වගේ අර එන චේතනාව අනුව ක්‍රියාත්මක වෙන හැටි යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ වගේ වඩා සහතික වෙන ගැඹුරු අවස්ථාවල් දැක ගන්න පුළුවන් වෙන්නේ මුල මැද අග වශයෙන් ගොරෝසු අවස්ථාවල් මධ්‍යස්ථ අවස්ථාවල් සියුම් අවස්ථාවල් විදිහට සමාධිය ඊටාත්ම ගැඹුරු වෙනකම්ම ඇදහිල්ලෙන් දිගට මෙනෙහි කරනවා. ඒ වගේම තමයි යෝගාවචරය මේ නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි දැක ගන්න. අපි ගත්ත උපමාවේ අහගෙන ඉන්න අවස්ථාවක ප්‍රථමයෙන්ම සද්ද තරංගත් සෝත විඥානයේ නැත්නම් සෝත ප්‍රසාදේ කියනවා කණේ ඔපයත් කියන මේ රූප ධර්ම දෙක නිසා එතෙන්ට මානසිකාරය යොමු වුණොත් පස්සේ පාළ වෙනවා. මානසිකාරය යොමු නොවුනොත් පස්සේකේ නාම ධර්මේ පාළ වෙන්නේ නැහැ. මොකද උදාහරණයක් විදිහට මතක් කරනවා නම් අපි යමක් බලාගෙන ඉන්න වෙලාවේදී නැත්නම් මේ නිදර්ශනයේ හැටියට යමක් අහගෙනම ඉන්න වෙලාවේදී අනන්ත රූප තියෙනවා ඒක පිළිබඳව අපේ අවධානයක් නැහැ. අපි මේ වෙලාව හොඳට අහගෙන ඉන්න වෙලාවේ ඉඳගෙන ඉන්නවා. නමුත් හැපීම පිළිබඳව අපිට දැනීමක් නැහැ. මේ අවස්ථාවේදී හුස්ම ගන්නවා ඒ වාතයත් ආව ගඳ සුවඳ පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. ඒ අවස්ථාවේ දිවට විවිධ රස අඳුම වශයෙන් කෙල රස දැනෙනවා නමුත් ඒක වින්දනයක් නැහැ. මොකද මානසිකාර්ය හිතේ යොමුව යොමු වෙලා තියෙන ඇහිමට. ඒ නිසා මානසිකාර්ය යොමු වෙච්ච තැන තමයි මානසිකාර්ය යොමු වුණොත් තමයි මේ සෝත ප්‍රසාදේ නැත්නම් සෝත විඥානේ පහළ වීමේ හැකියාවක් තියෙන්නේ. ඒ මානසිකාරයේ යෙදෙන්නේ ඇහැට නම් චක්කු විඥානේ පහළ වෙන්න පුළුවන්. මානසිකාරය යොමු වෙන්නේ නාසයට නම් දිවට නම් කයට නම් ඒ ඒ ප්‍රසාද රූපයන් අනුව විඥානේ පහළ වෙන්න පුළුවන්. මෙව නියාම. නමුත් Taman පහළ වෙන පහළ වෙන මානසිකාරයක් නැත්නම් යොමු කරන යොමු කරන මානසිකාරය පිළිබඳව අවදිමත් හිතක් සතිමත් හිතක ගත කරනවා නම් මේ නියාමයේ වැඩ කරන හැටි පිළිබඳව දැනගන්න පුළුවන්. මේ දැනගන්නකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා නවුංකාර දෙවියන් වහන්සේගේ කැමැත්තක් නෙවෙයි මෙතන කියන්නේ. සර්ව බලධාරී දෙවියෙක් ඇවිල්ලා මේ අහන අහන වෙලාවේදී දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරනව නෙවෙයි. එහෙම නැත්නම් Taman තුල ඇත්ත ආ වූ ආත්මය උපරිම ආස්වාදය ලබා ගැනීම සඳහා ගන්න කටයුත්තක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ස්වභාව නියාමය. මේ නියාමය දැක්කොත් දන්නවා කියන්නේ. නොදැක්කොත් නොදන්නවා කියන්නේ නෑ බොරුවක් අරගෙන දැනුම විදිහට පාවිච්චි කරනවා. මිත්‍යා මතයක් නැත්නම් විකෘති අදහසක් අර අඩුව මකන්ට මේකට කියනවා මිච්ඡා ප්‍රතිපatti අවිද්‍යාව කියලා. නියම தත්ත්වේ නොදැනීම ඒක අවිද්‍යාවක්. මෙතනදී මානසිකාරය යොමු වුණොත් තමයි ඒ ద్వාරයේ අනු විඥානේ පහළ වෙන්නේ. ඒක දන්නෙත් නෑ, අහලත් නෑ, කල්පනා කරලත් නෑ, අත්දකලත් නෑ. ඒ නිසා ඒ මේ தත්ත්වය වැඩ කරන හැටි දන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට හිතනවා බාර ගන්නවා පිළිගන්නවා ප්‍රකාශ කරනවා මෙතන සර්ව බලධාරී දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත හැටියට තමයි මොනව තිබුණත් Tamanට ඕන දේ පේන්නේ. එහෙම නැත්නම් මා තුළ ආත්මයක් පුද්ගලයෙක් සතෙක් ජීවියෙක් ස්ත්‍රියෙක් පුරුෂයෙක් ජීවත් වෙනවා. අන්නේ පුරුෂයාගේ සුඛාස්වාදයේ වැඩි කිරීම සඳහායි මේ ඇහිම සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මිත්‍යා ප්‍රතිපත්තිය වැරදි විදියට පිළිපන්නා වූ අවිද්‍යාවක් මෙතන මුල් බැහැ ගන්න. මේ නිසා මේ අවිද්‍යාවේ භයානකම බොහෝම ඝන බහයි. කොහොම සැරපරසයි. Taman කොයි පැත්තකට යොමු කරවයිද කියන්න බෑ. ඒ නිසා අපි කොයි වෙලාවෙ අපාමුඛයට වැටේද? කොයි වෙලාවට අපි සතිමත්ත්ව වේද කියන එක ඉතාමත්ම සංකීර්ණයි. ඒකට අවශ්‍ය කරන්නේ මේ ධර්ම ඉදිරිපත් වෙන වෙලාවේදී ඒ ධර්මතාවය පරීක්ෂා කර බලන්න තරම් කුසල ඡන්දයක් ඇති කරගන්න තරම් ඇදහිමේ ශක්තියක් තියෙනවා. පිළිගන්නා සුළු බවක් තියෙනවා. මේ පිළිගන්නා සුළු බව තිබුණට කවදාකවත් ප්‍රතිඵල සම්පූර්ණ වෙන්නේ නැහැ. කැමැත්ත පළියෙද. නමුත් අහගෙන ඉඳද්දිම සතිමත් වෙනවා. සතිමත් වුණත් එකවරකට දැක ගන්න පුළුවන් වෙන සමාහට සද්ද විතරයි. සමහර වෙලාවට සෝත විඥානයේ විතරයි. නැත්නම් සෝත ප්‍රසාදේ විතරයි. මේ නිසා බහුලීකත කිරීමෙන්ම නැවත නැවතත් භාවිතා කිරීමෙන්ම මේක දැක ගන්න පුළුවන්. දැක්කොත් තමන්ට දැක ගන්න පුළුවන් මේ කියන සද්දය වර්තමාන වශයෙන් තමන්ට විචු අත්දැකීම කියලා. මේ කියන සෝත ප්‍රසාදය තමන්ට වර්තමාන වශයෙන්ම විනිවිද දැක ගන්න පුළුවන් දෙයක්. මේ දෙක එකට හැපෙන වෙලාවේදී එහි පහළ වෙන්නා වූ මේ සෝත විඥානය තමන්ට අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ ඔක්කොම නාම රූප ස්කන්ධය. ධාතු ස්වરૂප ස්වභාව නියම මේ தત્ත්වය දැක ගන්න දැක ගන්න මෙතුවා කල සංසාරේ පුරා බැඳගෙන හන මිටික් වගේ අරගෙන ආපු දේ ඉබේම හැලිලා යනවා ඒ වෙනුවට නියම ධර්ම රසයේ යෝගාවචරයට පහළ වෙනවා අපි මේ දකින්න රූපෝල ඇති ස්ත්‍රී පුරුෂ භාවයේ දකින්න දකින්න අපි වල්මත් වෙනවා සංසාරයට බැඳෙනවා නමුත් ඒ වෙලාවේදී අපි දකින්නෙක් බව සිහි කරගන්න පුළුවන් නම් අපිට ක්ෂණයට විවෘත වෙනවා. අහන අවස්ථාවේදී ඒ අහන දේවල් වල ඇත්තා වූ හර ඇති කාරණා පිළිබඳව හිතියොදවන්න ගත්තොත් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් කල්පනා කරන්න ගත්තොත් අපි ඉබේම මේ සද්දයට විතරක් බැඳෙනවා බාහිරයට හිත දුවනවා ආයගත සතිය නැති වෙනවා අසති වෙනවා අමනසිකාර භාවයටපත් වෙනවා අපේ හිත තණ්හා දිට්ඨිමාන වශයෙන් වැඩේ යම් වෙලාවක මෙතන මේ තියෙන සද්ද පොදු නමකින් ගන්න. ප්‍රිය ශබ්ද, අප්‍රිය ශබ්ද, මනාප ශබ්ද, අමනාප ශබ්ද, ළඟ ශබ්ද, දුර ශබ්ද, ගොරෝසු ශබ්ද, සියුම් ශබ්ද, අතීත අනාගත වර්තමාන ශබ්ද මේ සියල්ලම ශබ්ද කියන නමට එකම මල්ලට දාගන්න තරමට යෝගාවචරය ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා නම් මේ කොයි ශබ්දයක් ආවත් ඒක සෝතප්පසාදයට වැදුණු සෝතප්පසාදයේ කිති කරනවා. උද්දීපනේ වෙනවා. උද්දීපනයේ වෙච්ච වෙලාවේ ඒ උද්දීපනේ නම් ප්‍රකට අනෙක් උද්දීපනයන්ට වඩා අන්න විඥානයේ තියෙන යෝගය. අන්න එතකොට යෝගාවචරයට ඒ දේ සිද්ධ වෙද්දීම සද්දයට හිත ඇදිලා නැතිනම් පුදු සද්ද වශයෙන් මෙනෙහි වෙනවා නම් අහන්නේක් වශයෙන් මෙනෙහි කරනවා නම් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැතිනම් සංසාර පුරුද්දට අපි හොඳ සද්ද හොයමින් හොඳ සද්ද වලට ලං වෙමින් හොඳ සද්ද වැඩි කරගනිමින් අර ඇති වෙන මෝහය දිගේ තණ්හා වශයෙන් මාන වශයෙන් ditthi වශයෙන් බැඳීම සිද්ධ වෙනවා. මේ නිසා මෙතන යෝගාචරයාගේ මේ ගැටේ නිහෙන ආකාරයේ අපූර්වයි. ආශ්චර්යජනකයි. අద్భుතයි. ඒක ඒ යෝගාවචරය විසින්ම හේතු ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් අඩුම කඩම සම්පූර්ණ කර ගැනීමෙන් නොසිතූ වේලාවක නොසිතූ ප්‍රමාණයකින් නොසිතූ හැටියකට අවබෝධ වෙනවා. ඒ නිසා යම් කෙනෙක් අවබෝධ කළොත් ඒක යාගෙන් අයින් කරන්න බෑ. මොකද මේ පුද්ගලයා විසින් සුඛීය වශයෙන්ම අහම්බෙන් වාගේ අවබෝධ කරන දෙයක්. මේ නිසා ඒ පුද්ගලයාගෙන් ඒ අත්දැකීම අයින් කරන්න බෑ. ඔහුටම ආවේනික වෙනවා. මේ නිසා තමයි කියන්නේ ඒක සාන්දිටිකයි. තමා වාසයෙන්ම අවබෝධ කළ යුතුයි. තමන් එක එක කාමරේ නැත්නම් තමන් එක සීනාසනේ සම්පූර්ණයෙන් අවබෝධ කළ කෙනෙක් හිටියත් යෝගාවචරය තමන් වශයෙන් අවබෝධ කරනකන් කවදාකවත් අර ළඟ ඉන්න කෙනාගේ ගුණයක් තමන්ට ගන්න අමාරුයි. ලැබෙන ආදර්ශ ප්‍රවේදයට ගන්න පුළුවන් නමුත් ඒ අවබෝධය ගන්න බෑ. ඒ නිසා සුතමේ වශයෙන් ඇහෙනකොට ආબોධ වීම එක මට්ටමක්. ඒක තමන් කල්පනාට යොදලා බාර ගැනීම තව මට්ටමක්. නමුත් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණයෙන්ම අලුත්. සෑම මොහොතකම ජීවිතය අලුත් කරන සුළුයි. යෝගාවචරයට ඒ ධර්ම ජාවේ ධර්ම ජීවේ කවන සුළුයි. මේ නිසායි මේ විස්තර සහිතව බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ගැඹුරින් සොයාගත්තා වූ මේ ධර්මයේ ඉතාමත්ම කරුණාවකින් කුංචි කරුණාවකින් මේ වගේ කියලා දෙන්න බෑ. ඉතාමත්ම කරුණාවකින් ලක්ෂයකට කිව්වට එක්කෙනෙක් තේරුම් ගත්තත් ඇති කියලා. එක්කෙනෙක් උනත් ලක්ෂ වාරයක් ඇහිලා එකපාරක් තේරුම් ගත්තත් ඇති කියන ධර්මේ මහා කරුණාවකින් ඉදිරිපත් කළා කියන්නේ. ඒ නිසා විස්තර වශයෙන් කියනකොට ඉතාම සවිස්තරයි. බොහොම සූක්ෂමයි. නමුත් ක්‍රියා වශයෙන් බලනවා නම් තේරුම් ගත්ත වෙලාවට මෙච්චර වෙලා කී කියන දෙයක් නෑ. වහාම තේරුම් ගන්න පටන් අරගන්න. අන්නේ වෙනස තමයි යෝගාවචරය තුළ මේ සම්මා දිට්ඨිය පහළ කරන්නේ. ඒ සම්මා දිට්ඨියට හේතු වෙන ආත්මීය ජීවයක් වශයෙන් ජීවාත්මය ආත්මයේ පරම වශයෙන් පරමාත්මය කියන මේ දෙකම නිෂේධ වෙනවා. ප්‍රතික්ෂේප වෙනවා. නාම රූප වශයෙන් කඩනකොට ස්ත්‍රී පුරුෂ භාවයේ ජීවාත්ම භාවය ප්‍රතික්ෂේප වෙනවා. මේ නාම රූප ධර්ම එකිනෙකා වශයෙන් හේතු වෙන ආකාරය එකිනෙකාට එකිනෙකා හේතු වෙන ආකාරය දකින්නකොට මේක කරවන්නේක් නැහැ. අන කරන්නේක් නැහැ. සර්ව බලධාරී කෙනෙක් නැහැ. පවතින සංකීර්ණ භාවය. මේ සංකීර්ණ භාවය අපි පුරුද්දට කියවන. පුරුද්දෙන් බාර අරගෙන නොතේරෙන හරියට බොරුවක් හේතු කරනවා. මේ නිසා අපි දිගින් දිගටම දෙවියන් පිළිබඳ අදහසක් තියෙනවනේ ඒක දිගටම අරගෙන යනවා. ආත්ම පිළිබඳ හැඟීමක් තියෙනවනේ ඒක දිගටම අරගෙන යනවා. නමුත් බුදුජානන් වහන්සේ මේ ලෝකේ මේ කල්පේ පහළති පළවෙනිම විප්ලවවාදී විදිහට කිසියම් මේ ධර්මයක් බාරගන්නේ නැතුව අද්දකීම් වශයෙන් Tamanට ඇත්තව මේ කය සාක්ෂි කරගත්තා වූ දේ නිරීක්ෂණය කරගෙන කරගෙන යනකොට උන්වහන්සේට තේරුණා මේ විවිධ බය නිසා විවිධ අද්දකීම් හිගකම නිසා ලාමකකම් නිසා මේ ලාමක අදහස් රාශියක් බාහිර අරගෙන ලෝකයක් ආගම් වශයෙන් නිකාය වශයෙන් බෙදෙමින් Taman දන්න දේ ඇත්තේ කි කියන්නේ. නමුත් එක්කෙනෙක්වත් කියන්නේ හිතමනාවට නෙමෙයි. ඒකත් අද්දකපු දෙයක් ඒ. ස්පර්ශය කරපු දෙයක්. නමුත් ස්පර්ශය භාගිත. ඒ භාගිත නිසා ඒ භාගිත ස්පර්ශ කරපු ප්‍රමාණයට මතයක් බඳුනගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙසටක් මිසදිතු ධර්ම විස්තර කරන මේ භක්මජාල සූත්‍රයේ එක එකක් මිත්‍යාදිත්‍යයක් විස්තර කරලා කියනවා සබ්බන්තං පස්සපච්චය සබ්බත්තං පස්සපච්චය මේ සෑම මිසදිතු ධර්මයක්ම අරගෙන තියෙන ස්පර්ශයක් ඇතුවමයි පදනමක් ඇතුවමයි කවදාකවත් මේව නිර්මාණය කරන්න බෑ ඒ අත්ංගේ මේ පදනමට ලැබෙන ස්පර්ශයේ මදි නිසා අඩුපාඩු නිසා අංග සම්පූර්ණ නැති නිසා ඒ අත් හැමදාම එතෙන්ට ගිහිලා ඉතින් එහාට යන්නෙත් නෑ Taman දන්න දේ සහතික කරමින් ගුරු ගෝල වෙනස් පිළිස ඇති කරමින් ගුරු પરම්පරාව ශිෂ්‍ය પરම්පරාව ඇති කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාකවත් එකකින් අතර වෙන්නේ නැහැ. මේ පරිපූර්ණ භාවය. Tamante වර්තමාන වශයෙන් අත්දක ගන්න පුළුවන් නාම රූප වල අවසානයේ දක්වම. නැත්නම් Taman සම්පූර්ණ විශ්වාසයේ පහළ වෙන තෙක්ම. හේතුඵල ධර්ම වල අවසානයේ දක්වම පිළිසිඳපු නිසා අර ඔක්කොම වාද. අර ඔක්කොම මිත්‍යාදිටි අතුරගත්ත නෙල්ලි ගෙඩියක් වාගේ. බුදුරජාණන් වහන්සේට හොඳට ප්‍රකට වුණා. යෝගාවචරයට ප්‍රකට වෙන්නේ යෝගාවචරයාගත් මූල කර්මස්ථානය ටිකක් දැක්කට එක මුණතක් දැක්කට එක පැත්තක් දැක්කට නතර නොවි දිග්ගතෝම හාත්පසින් දැක ගනිමි කියන මේ පරිපූර්ණ භාවය පත්තරිත්වා කියන විදිහට හිත පතුරුවා බලන ස්වරූපේ තියෙනවා අන්න එහෙම තියෙනවනම් යෝගාචරය දවසින් දවස දවසින් දවස ඥානය ඇති පැතිරෙන ස්වරූපයටපත් වෙනවා නමුත් එක අර පැත්තක් හරි දකින්නයි කියන එක අරමුණට හිත යොදලා පින්දීමේදී තද වෙන භාවයේ දැක්කයි කියන එක උනත් පුංචි දෙයක් නෙවෙයි. ඒකටත් හොඳ සීලයක් තියෙනවා. ඒකටත් හොඳ සමාධියක් තියෙනවා. නමුත් මෙතන අවධානය යොමු කරන්නේ ඒ සමාධිය හෝ ඒ සීලය මදි ප්‍රඥාව පැත්තට යන්න. ප්‍රඥාව පැත්තට යන්න ඒ විදිහට පටන් අරගෙන ගොරෝසු තනින් ප්‍රකට තනින් පටන් අරගෙන පැතිරෙන්න. මේ නිසා විපස්සනා විස්තර කරන අතුව ටීකාචාර්ය වහන්සේලා යථාපාකටං විපස්සනා බිනිවේසෝ කියලා යම් තැනක් ප්‍රකටද එතනින් බැස ගන්නදී කියනවා. යථාපාකටං යම ප්‍රකටද විපස්සනා බිනිව එතනින් බැස ගන්නමුත් එතනින් ඉවර නැහැ. එතනින් අරගෙන සම්පූර්ණ පැතිරෙනකොට ඒ ටීකාචාරින් වහන්සේලා තේරුම් ගත ක්‍රමයක් අටුවාචාරින් වහන්සේලා තේරුම් ගත ක්‍රමයක් මහා ශ්‍රාවකයන් වහන්සේලා තේරුම් ගත්ත ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත ක්‍රමයට සම්පූර්ණ හිත මේ ස්වභාව නියාම දිගේ වැඩ කරනවා. ඒ නිසා අපි දැන් මේ පැයකට පමණ කාලයක් මේ ධර්මයකට ශ්‍රමණය කරා. ඒ ධර්ම දේශනාවේදී විස්තර කරන්න දීච්ච කරුණු තම තමන්ට වැටහුණ ආකාරවලට මේ විදිහට දැනටමත් කරගෙන යන අරමුණ පිළිසිඳීමේදී සම්පූර්ණ ඊටම ගෞරවයෙන් ඊටම කුසල ඡන්දකින් පූර්ණ වීර්යය යොදලා පූර්ණ සතිය යොදලා සමාධිය සම්පූර්ණ තහවුරු කරගෙන ප්‍රඥාව පැතිරෙන ආකාරයට කරගෙන යෑමට යම්තා ආදර්ශ යම්තා උපදේශ ලැබුණද ඒ උපදේශ වල අනුසාරයෙන් සියලුම දෙනාට මේ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධි ප්‍රඥාදී ඉන්දිය ධර්මයන් වැඩේවා වැඩිවීමට මේ ධර්ම කතාව හේතු වේවා කියන මෛත්‍රී භාගත කරුණා සහගත චේතනාවෙන් ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. චිත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා